එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්නිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවායේ තදවෝචේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාමිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකං කාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් විශාල සංඝ පිරිසකට අස්වැසීම පිණිස දේශනා කළ මෙත්තානිසංස සූත්‍ර දේශනාවක මාතෘකාවක් මේ කියවුනේ මේ බණ පිළිසෙ වැඩි දෙනෙක් මේ සූත්‍ර දේශනය දන්නවා බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. එසේ නමුත් මේ දේශනේ ආරම්භ කරන්න යෙදෙන්නේ අපවත් වී අදාළ මාහිමියන් වහන්සේගේ චිත්ත සංතානේ දියුණු කරගන්නා ලද උසස් මෛත්‍රී භාවනාව ගැන කෙටි හැඳින්වීමක් පිණිසයි. මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ විශේෂ කාරණයක් නිමිත්තෙන්. ඒ කියන්නේ කුසල ධනම වෙහි චාරිකාවක වඩින ගමනේදී වන මැද්දේ ලැබුගින්නක් ඇති වී විශාල ගස් කඩාගෙන වැටලා ගින්නෙන් දැවි දැවි තිබුණා. ඔය අතර විශාල දැව කඳක් ගින්නෙන් දැවෙනවා දැකලා භික්ෂු සංඝයා වහන්සේ අමතා වදාළ මහණෙනි පේනවා දාර දැව කඳ ගින්නෙන් දැවෙනවා. මේ දැව කඳ ගින්නෙන් දැවීම නිමිති කරගෙන බොහෝම ගැඹීර එවාගේ මහා තේජවන්ත දේශනයක් පැවැත්තුවා. ඒ දේශනෙන් 69ක් භික්ෂුන් වහන්සේට ලේවමනේ වුණා. තව 69ක් සිවුරු ඇරලා ගියා. 69ක් සව් කෙලෙස් නසා අරහත්ත්වයටපත් වුණා. අහසේ ඉන්නේ වන දේවතාවෝ, වෘක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මේක පාඩම් කරගෙන භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ සෙනසුන් වලට අහසේ ඉඳගෙන රාත්‍රියේ මැදියේම ඇහෙන්ද කියනවා. එයින් භික්ෂුන් වහන්සේලා තැටිගෙන අනේ දුෂ්කරයි දුෂ්කරයි කියලා සිවුරු අරින්ද පටන් ගත්තා දහස් ගණන් භික්ෂුන් සිවුර ඇර ගියා. මේ නිමිත්තෙන් අනදමා හිමියන් වහන්සේ සරුවක්ඥන් වහන්සේට දේශ කියා හිටියන් ස්වාමීනි මේ විදිහේ අසවල් දේශනේ නිමිත්තෙන් විශාල සංඝ පිරිසක් ගිහිවෙත ගියා. අනේ ස්වාමීන් දැන් සෙනසුන් හිස් වේගන යනවා මේකට සුදුසු පිළියමක් අවසන් ලැබේවා. ඒ ලාවේදී සරුවක්ඥන් වහන්සේ අච්චරා සංඝාත නමින් සූත්‍ර තුනකුත් මෙම මෙත්තානිසංස සූත්‍රයක් දේශනා කළා. අච්චරා සංඝාත මත්තම්පි කෝ භික්කවේ මත්තම්පි චේ භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ අනිත්‍යඥානෝ විහෙරති සත්තු සාසන කරෝ ඕවාද ප්‍රතිකරෝ අමෝඝං රට්ඨපින්ඩම් බුඤ්ජති කෝපන වාදෝ යේනම් බහුලීකරොන්ති ඔලනි සූත්‍ර තුනක් දේශනා කළා ඒ කෙටි තේරුම කියෙන්නේ මහණෙනි යම් භික්ෂුවක් ඇඟිලි දෙක එකතු කරලා අසුරුසනක් ගන්න කෙටි කාලය තුල නමුත් මෛත්‍රී සිත ආදරයෙන් වැඩි වේ නම් ඒ භික්ෂුව ධ්‍යානෙන් නොපිරිහුණු කෙනෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්නෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ආවාදයෙන් ගෞරවයෙන් පිළිගත් කෙනෙක් වෙනවා. සදාවතුන්ගේ සදාසිතින් පිරිනමන සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා. අසුරුසනක් නොව බහල වශයෙන් වැඩුවොත් කොච්චර අනුසස් ඇද්ද කියන එක එහි කෙට තේරුම. ඔය වගේම අනිත් සූත්‍ර දෙක මෙත්තං චිත්තං භාවේති මෙත්තං චිත්තං බහුලීකරෝති ඔය විදිහට. ඒ දේශනාවට අනතුරුව මේ දේශනය පැවැත්වුවා. තවත් දුරට භික්ෂූන්ගේ සැනසෙල්ල පිරිස. එහි සඳහන් වෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දිනක සංඝ පිරිසමතා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය මහණෙනි මෛත්‍රී චිත්ත සමාධිය ආසේවිතායේ ආදරයෙන් වඩන ලද්දේ නම් භාමිකායේ නැත නැතත් වඩන ලද්දේ නම් බෞලී කතායේ බහුල වශයෙන්ම වඩන ලද්දේ නම් යානී කතායේ ධාවනය කරන්න සකස් කොට සුදුසු ලෙස සිව්මන් සංදී තන්පත් කොට ඇති කතයක් වැනි බවට පත් කර ගන්නා ලද්දේ නම් වක්තු කතාවේ ගොඩනැගිල්ලක් ගොඩනැගීම සඳහා ගෙපල සකස් කරගත්තාක් මෙන් මෛත්‍රී සූදානම්ව තබා ගන්නා ලද්දේ නම් අනුත්ථිතායේ දොරටුපාලීක්මෙන් නිතර අවදි අවදීන් ඉන්නේ මෛත්‍රියක් ඇත්තේ නම් පරිචිතායේ එවාගේම අතහුරු කෙනෙක් ධනුර්ධරයෙක් එවාගේම ධනු ශිල්ප කඩු ශිල්ප ආදී වශයෙන් ශිල්ප ශාස්ත්‍ර අදාළලා කෘතහස්ත කෙනෙක් මින් ඕනෑම වෙලාවක මෛත්‍රියට සමවදින්න තරම් සකස් වෙ සිටින්නේ නම් සුසමාරද්ධායේ අතට ගත්ත දෙයක් වගේ හැම වෙලාවෙම මෛත්‍රිය දරාගෙන සිටින්නේ නම් ඒකාදසානිසංසා පාටිකංකා 11 මානිසංසයක් අත යුතුයි පිළිගත යුතුයි ඒ මොනවාද සුඛං සුඛති සුවසේ නිදෙනවා සුඛං පටිබුද්ධති සුවසේ අවදි වෙනවා නේ පාපකං සුඛිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. මනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. අමනුෂ්‍යයන්ගේ ප්‍රියමනාප කෙනෙක් වෙනවා. දේවතා රක්ඛන්ති දෙවියන් බ්‍රහ්මයන් එවැනි කෙනෙකු ආරක්ෂා කරනවා. නාසාග්ගිවා විසංවා සත්තංවා කමති ඒ මෛත්‍රී සමාධි වඩන්නාට ගින්නෙන් හෝ ගින්නක් හෝ වසවිසක් හෝ අමියාවද හෝ ශරීරගත නොවී යනවා. තුවතං චිත්තං සමාධියති වහාමිත සමාධිගත වෙනවා. මුඛවන්න විප්‍රසීදති මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා. අසම්මූලෝ කාලං කරෝති එළඹ සිටි සිහියෙන් අවසන් හුස්ම හෙලන්නේ. උත්තරින් අපපටි විජ්ජන්තු මේ ජීවිතේ අරිහත්ත්වේ සාක්ෂාත් නොකලේ නම් බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති බඹ ලෝපදින්නෙක් වෙනවා. මෙන්න මේ ආනිසංස පේළිය 11 මහා ආනිසංස පේළිය ඒ සූත්‍රයෙන් පහදා වදාලා. මෙහිදී අපි සලකා ගන්නට වටිනව මේ ආනිසංසයේ අපට අවශ්‍යද නැද්ද කියලා. අපට අවශ්‍යයි. ඒ මොකද? අපට සැපෙන් නිදා ගන්න නැත්නම් කොයිතරම් පහසුවක්ද? අද කාලයේ බොහෝ දෙනෙක් නිින්දයන් නැtei කියලා පෙති බොනවා. සමහරු මබ්දසාරේ පානය කරලා මල කන්දන් වගේ වැටෙනවා. නමුත් ඒක සැපනින්දක් නොවේ. සැපනින්දක් ලබන්ට නම් මේ මෛත්‍රිය වඩන්නට ඕනේ. මෛත්‍රිය වඩන්නාට සැපනින්දක් යන්නේ මක් නිසාද? මෛත්‍රී වැඩිමින් සිටී ඇතිවෙන සාන්ත ස්වභාවය නිසා වස්තු රූපය සාන්ත වෙනවා. වස්තු රූපේ ශාන්ත වීම නිසා ශරීරයෙහි විහිදී පැතිරී යන ලේ ධාතුව ශාන්ත වෙනවා නිරෝගී වෙනවා. ලේ ධාතුව නිරෝගී වීම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී බවටපත් වෙනවා. එනිසා ශරීරයේ වේදනා පැක්කුන් නැති බොහොම සංසිඳුණු ශරීරයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා. එනිසා සැපෙන් නිින්ද යනවා. එවාගෙම සුඛම් ප්‍රතිබුද්ධිතී තව සැපසේ අවදි වෙනවා. හොඳට සැපෙන් නිදාගත්ත නම් තමයි සැපෙන් අවදි වෙන්නේ. එසේ නැත්නම් සැපවදි වීමක් වන්නේ නැහැ. සැපෙන් අවදි වෙනවා කියන්නේ නිදාගත්ත ගමන් කිසිම මහන්සියක් නැතුව නිින්ද ගිහින් නියමිත වේලාවක තමන්ට සුදුසු වේලාවකදී නෙළුම් මලක් පිපෙන්නා වාගේ ප්‍රබෝධ සිතින් අවදි වෙන්නේ. ඒ අවදි වෙනකොට හිතේ පාලවන්නේ මෛත්‍රී මානසිකාරය. හේතුව නිදාගත්තෙත් මෛත්‍රිය මෙනෙහි කරමින් අවදි වෙන්නෙත් මෛත්‍රිය මෙනෙහි කරමින්. බොහොම සැපනින්දක් නිදා ගන්නවා. සැපනින්දකින් අවදි වෙනවා. මේ පාපකන් සුපිනම් පස්සති. එවැන්නේ කොට නපුරු සීන නොපෙනී යනවා. හේතුව ඔහුගේ සිත බොහොම සාමකාමී සිතක්. මෛත්‍රී සිත බොහොම සංසිඳුණු සිතක්. එනිසා සිහිනයක් දකිනවා නම් දකින්නේ සුබ වාසනාවන්ත යහපත් සිහිනයක් පමණයි. නපුරු සීනියක් කවදාකවත් දකින්නේ. නපුරු සීනියක් දකින්නේ හිතේ තියෙන හිතේ ගතේ ඇති වෙන දරත දාහගත නිසායි. අසංවරකම් නිසායි. නමුත් මේ මෛත්‍රී සිතින් විදා ගන්නා වූ තැනට නපුරු සීනියක් තබා සුභ සීනත් පෙළෙනවා බොහොම අඩුයි. තේනවා නම් තේන්නේ බොහොම වාසනාවන්ත මල් පූජාවක් පහන් පූජාවක් ධර්ම ශ්‍රවණියක් බුද්ධ වන්දනාවක් භාවනා කිරීමක් චෛත්‍ය වන්දනාවල් ඔය වගේ දේවල් තමයි. මනුෂ්‍යානම් පියෝ හෝති. මේ මෛත්‍රී වඩන්න මිනිස්යන් විශේෂයෙන් ප්‍රේමනාප වෙනවා. ඒ මොකද? මේ මෛත්‍රී වඩන්නාගේ ඇහත් ප්‍රසන්නයි, මුහුණත් ප්‍රසන්නයි, වචනත් ප්‍රසන්නයි. දුතුවන්ගේ මන වඩන ප්‍රසන්න බවක් මේ මෛත්‍රී වඩන්නාගේ හිතේ ගතේ ඇති වෙනවා. ඒක නිසා දුටු දුටුවන්ගේ ප්‍රියභාවයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි තා වැදගත් සිද්ධාන්තයක් තියෙනවා මේ මෛත්‍රියේ වැඩිමින් අපේ ඇහැට පේන්නේ නැති කංවම් පාට කිරණක් අපේ ශරීරයෙන් නිකුත් වෙනවා ඒක අනිත්‍යයට පේන්නේ තමන්වත් පේන්නේ හැම දිනාගේම ශරීරයෙන් නිකුත් වෙන කිරණ තියෙනවා නමුත් මේ මෛත්‍රියේ වැඩිම නිසා රංවම් කිරණ විහිදෙනවා ඒ රංවම් කිරණ බොහෝම සැපදායකයි ඒ සැපදායක රංවම් කිරණ ස්පර්ශ වෙන හැම ගහක් කොළක් පවත් ශාන්ත වෙනවා මිනිස්යන්ගේ දකින්නකොට බොහොම ලොකු පැහැදීමක් ඇති වෙනවා. නිදසුණක් වශයෙන් කියනවා නම් දැන් බෞද්ධයන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ප්‍රසාදනීය ප්‍රතිමා වහන්සේ නම දකින්නකොට එකපාරටම දොහොත් නගා වඳින්න හිතෙනවා සාදුකාර දෙවෙනවා. ඒ වගේ තමයි මේ මෛත්‍රී වඩන්නාගේ දැකීමෙන් දුටු දුටුවන්ගේ හිතේ ප්‍රසාදයේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, එවාගෙම මිත්‍රත්වයේ හිතවත්කම වැඩි දියුණු වෙනවා. අමනුෂ්‍යානම් ප්‍රියෝ හෝති. මනුෂ්‍යයන් විතරක් නෙමෙයි අමනුෂ්‍යයන්වත් ප්‍රියමනාප වෙනවා. අර විසුද්ධි මාර්ගයේ තියෙනවා සිද්ධියක්. ඒ කියන්නේ අපේ ලංකාවට ඇවිත් තියෙනවා පාටලිපුත්‍ර නගරයෙන් පැවිදි වෙන්න මහා ධනවත් සිටුවරේ. ඒ කියන්නේ වෙළඳ ව්‍යාපාරය කරමින් ධනෙ උපයන ලංකාවේ ගහක් මුල වාඩි වුණා හිත සමාධි වෙනවා කියලා අහලා ආරංචියේදී තමන්ගේ දූ දරුවන්ට ඒ වස්තු සම්භාරයේ පවර්ලා එකම එක කහවණුවක් අතේ තියාගෙන ලංකාවට එන්න ආවා. එන්න තියෙන නැවත ගෙවන්න තමයි එකම කහවණුව. ලංකාවට ඇල මුදල් අවශ්‍යයෙන් නැති බව දන්නවා. එතරම් ලංකාව බෞද්ධ පරිසරයකින් යුක්තයි ඕනම කෙනෙකුට ඕනම තැනක සැපසේ ජීවත් වෙන්න ලංකාවේ නිදහස තිබුණා. මේ තැනැත්තා මුහුදුතැලට ඇවිල්ලා නැව පිටත් වෙන්න මාසයක් තියෙන නිසා මේ මාසය ඇතුළත මුදල් ගනුදෙනු කරලා මුදල් කහවණු 1000ක්ම උපයාගත්තා. ඉතින් නැමේ ලංකාවට ආවා. ඇවිල්ලා එතකොට කහවණු තව 999ක් ඉතුරු ඉනේ. මේකත් අරගෙන මහා විහාරයේ තණ්ඩාදපුරේ පැමිණ සංඝ රත්නයේ සම්මුඛ වෙලා සීල තොරතුරු කියලා බුදු ශාසනයේ පැවිදි වෙන්න යෙදුණා. ඒ දවසේදී තමන්ගේ ඉමේදඟි මේ මුදල් පසුම් මිය කොම මිදුලෙන් වීසු කෙරුවා මගේ මහානකම දකින්නේ නැත්තඳ මේවා මේ පිළින මේවා කියලා ඔක්කොම පරිත්‍යාග කළා. පැවිදි වෙලා අවුරුදු පහක්ම ගුරු ඇසුරේ ධර්මය විනය ප්‍රතිපත්තිය භාවනා ක්‍රම ඉගෙන ගත්තා. ආරණ්‍යකට වැඩියා මාස අවුරුදු පහකින් මේ භාවනා කර රහත් වෙන්නේ. අද වාගේම නෙමෙයි ඒ කාලේ බොහෝම රහතන් වහන්සේලා වැඩ සිටිය නිසා හරියට මාර්ගය කියා දෙනවා ඒ කල්යාණ මිත්‍රයෝ. එක්තරා ආරණ්‍යයකට පැමිණිලා උන්වහන්සේ තමන්ගේ පැමිණීමේ දවසේ පටන් මේ වෙනතුරු සීලය ආවර්ජින කළා. ඒ අවුරුදු පහේම භාවිතා කළ තිබුණේ මෛත්‍රී කර්මස්ථාන භාවනාව. උන්වහන්සේ තමන්ගේ අවුරුදු පහේ පැවිදි ජීවිතය අනුස්මරණය කිරීමේදී පුදුම සතුටක් ඇති වුණා. ඒ කියන්නේ අහසේ පායන සොළොස් කලාවකින් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාගේ කිසිම අඩුවක් නෑ පරිපූර්ණයි. ඒ වගේ තමන්ගේ සීලය පරිපූර්ණයි. ජාතිරංග මාණික්ක රත්නේ බොහෝම සවිසුද්ධයි. ඒ වගේ තමන් වහන්සේගේ සීලය බොහෝම සවිසුද්ධයි කියලා වැටහුණා. ඒ සිතේ බලවත් ප්‍රීතිය ඇති වෙලා භාවනාවට යෙදුණා. ඒ ආරණ්‍යයට පිවිසිච්ච පළමු දවසේදීම සෞකලෙස් නසා මහා රහත් භාවයටපත් වුණා. ඒ රහතන් වහන්සේ කල්පනා කළා මම එක එක ස්ථානවල මාස 4 4 ගත කරන්නේ මේ කියලා. එහෙම මාස 4 4 එක එක තැන්වල වැඩ හිටියා. ඒ වැඩේ ඉඳලා සිතුල්පව බලා වැඩේ එක දවසක්. කවදාකවත් ඊට ඉස්සර ඒ වැඩලා නැහැ. යනකොට දෙමන් සංගයක් තියෙනවා. මේ දෙමන් සංගයේදී කල්පනා කළා මේ කොයි පාරදකින් මේ සිතුල්පවට යන පාර කියලා. වන දේවතාවේ අහසේ පෙනී සිට අතදික් කරන කියලා ස්වාමීනි මෙන්න මේ පාරේ වඩින්න. ඒ මොකද? ඒ වන දේවතාවගේ හිතේ බලවත් ප්‍රසාදයක් ඇති වුණා මේ ස්වාමින් වහන්සේගේ මෛත්‍රී බලය නිසා. මෛත්‍රී වඩමින් මේ වඩින්නේ. මාස 7ක් සිතුල්පාවේ වැඩේ ඉඳලා හෙට පිටත් වන්නේ මේ කියලා හිතාගත්ත දවසේ කුටියේ සමීපේ සාක්මණේ කෙළවරේ වෘක්ෂ දේවතාවෙක් බිමට බැලලා අඬන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ අසු ඔබ කවුද මොකද අඳන්නේ? ස්වාමීනි මම මේ වන දේවතාවේ මම මේ අඳන්නේ ස්වාමීන් වහන්සේ හෙට පිටත් වෙන්න හිතුවනේ. එතකොට ඇහවා මගේ ඉඳීමෙන් ඇති ප්‍රයෝජනේ මොකද? අනේ ස්වාමීනි ස්වාමින් වහන්සේ වඩින්න ඉස්සර මේ වන දේවතා බොහෝම අරගල සහිතයි. ඔවුනුවන් අතර මතභේද කල කෝලාහල ඇනුම් බැනුම් අපමණ තිබුණා. ස්වාමින් වහන්සේ ඉන්නේ මේ ආර මාසයේ බොහෝම සංසිඳලා ඉන්නවා. කිසිම කෙනෙක් අතර මතභේදයක් නැහැ හැමෝම එක පවුලේ අය වගේ සමගියෙන් ඉන්නවා. අනේ ස්වාමීනි හෙට ඔබ වහන්සේ වැඩියොත් අයත් මේ අසමගිකම් මේ පිරිස අතර ඇති වෙයි. ඒක නිසා ස්වාමීනි වඩින්න එපා කියලා ආරාධනා කළා. අය ථාන මාසයක් ඉඳලා යන්න හදනකොට ඒ වගේම దేవතාව අඳලා ආරාධනා කළා. මෙයා පිරිනුවම් පානකම යන්න දුන්නේ නැහැ. අන්න දෙවියන්ට අමනුෂ්‍යයන්ට ප්‍රියමනාප බව මෛත්‍රිය වැඩිමින් මේක හොඳින් පැහැදිලි වෙනවා. මේ මාගේ ප්‍රවස් සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ වගේම <clears throat> දේවතා රක්ඛන්ති දෙවියන් විසින් මේ මෛත්‍රී වඩන්නා රැකගනු ලැබෙනවා. අර චුල්ලවග්ග පාළියේ තියෙන සමහර භික්ෂුන් වහන්සේලා මෛත්‍රී නොවඩා සැතපුණාම රාත්‍රියේ බය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළාම උන්වහන්සේ උපදෙස් දුන්න මෛත්‍රී වඩලා සැතපෙන්න. සතෝ සම්පජානකාරීව සැතපෙන්න. ඊට පස්සේ දෙවි දේවතාවෝ එලෙන භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවා. අන්න ඒ වාගේ භික්ෂුන් වහන්සේලා අවදීන් සිටිතත් එවාගේම කොයි එරියාවේ සිටියත් ඒ දෙවි දේවතාවන් ඇවිල්ලා උන්වහන්සේලා ආරක්ෂා කරන්න යෙදෙනවා. ඒ මොකද දෙවියෝ කැමති පින් කරගන්න. මේ සිල්ලුතුන් අතරින් මෛත්‍රී වඩන්නාට දෙවියෝ බොහොම ප්‍රියමනාපයි අර වාගේ. ඒ නිසා ආරක්ෂා කරනවා. කොයි දේ දෙමව්පියන් විසින් දරුවෙකු රැක ගන්නවා වගේ රැක ගන්නවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. එවැගේ මෛත්‍රී වඩන්නාට ගින්නෙන් අනතුරු වෙන්නේ නැහැ. වසවිස ශරීරගත වෙන්නේ නැහැ. එවැගේම අවියාවද ශරීරගත වන්නේ නැහැ. අපේ ලංකාවේ <clears throat> ගින්නෙන් අනතුරු නොවන කාරණයක් ගැන මතක් වුණා. ඒ කියන්නේ සමහර විට දන්නවා ඇති මෛත්‍රී වඩන තැනැත්තාගේ කවදාකවත් ඇඟට ගින්නෙන් හානි වෙන්නේ පින්නතුන් අහලා ඇති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවරේ හිටියේ උත්තරා උපාසිකාව තරුණ උපාසිකාවක් විවාහපත් වෙන අලුත තමන්ගේ පියාණන්ගෙන් මුදල් 15000ක් ගෙන්නලා තමන්ගේ ස්වාමියාට බාර දීලා සිටු පුත්‍රයාට ශ්‍රීමා ගණිකාව ගෙදර නවත්තලා මෙතුමිය අවසර අරගෙන දවස් 15කටම ආරාධනාවකට දම්පින්කම් කරමින් හිටියා. ඔය ඇතම් 14 වෙනි දවසේදී ශ්‍රීමා ගණිකාව ඒ මාළිගාවේ මතුමාන්තලා ඉඳලා මේ පහත බිමේ මණ්ඩපයේ මේ පින්කම කරන උත්තරාවකදී ඊර්ෂ්‍යාවෙන් ගෑගෙන ඇවිල්ලා දානේට කකාරමින් තිබිච්ච තෙල් තෙල් ගොම ගිනියන් වෙච්ච තෙල් කිනිසාකාරගෙන ඉසේවැක් කරුවා. මේ වෙලාවේ මෙක මේ උත්තරා උපාසිකාව මෛත්‍රියේ වඩන කෙනෙක්. එනිසා එතුමිය අර ක්‍රියාව දකිනකොට මෛත්‍රියේ ධානයට සමවැදුණා. මෛත්‍රී ධානයෙන් සමවැදිලා වාඩිලා ඉන්නකොට මේක වැක්කිරුනේ. ඒ මේ ගිනිහම් වෙච්ච කෙල් කෙනිස්ස සීතලම සීතල වෙලා තමයි ඇඟෙන් ඉහිරලා ගියේ. ඊළඟට තව එකක් ගන්න හදනකොට දාසීන් දැකලා සිරිමාව අල්ලගෙන තලන්න පටන් ගත්තා. එතකොට මෙතන මේ සමාධියෙන් නැගිටලා ගිහින් මේක වැළැක්කුවා. ඊළඟට මේ ශ්‍රීමාව <clears throat> සමාව ඉල්ලුවා. කිව්වා මං සමාව දෙන්න මගේ අසමාවක් නැහැ. නමුත් ඔබේ සමාව ගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේගේ හේතු දෙය එන්නේ මේ දාන බෙදන්න කියලා. පහවදා දානේ බෙදෙන වෙලාවට ගෙන්න ගත්තා. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන්න සලස්සලා මේ ගණිකාවත් ශ්‍රීමාවත් සෝවාන් ඵලයටපත් වෙන්න යෙදුණා. මෙතන සඳහන් වෙන්නේ අර ගින්නෙන් දැනෙන ගිනියම් වෙච්ච තැනින් විලක්වත් අනතුරක් නොනේ උත්තරාවට මෛත්‍රී බලයෙන්. එවාගෙම වසවිස අපේ ලංකාවේ චූල සීවකයේ එක්තරා පින්නපාතික ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෛරක්කාරී පින්නපාතයට වස දාලා දුන්නා. නමුත් උන්වහන්සේගේ මෛත්‍රී බලය නිසා ඒ වස කැවුනේ නැහැ. ඒ වසයේ කැවුනේ නැහැ. එයින් උන්වහන්සේට අනතුරක් වුණේ නැහැ. එවාගෙම අවියාවත වලින් මෛත්‍රිය වඩන්නාට කිසිදා කනතුරක් වන්නේ නැහැ. කිනිතුන් අහලා ඇති කොසඹෑ නුවරේ සිටි ශාමාවති විසව ඇතුළු 500ක් දෙනි. මෛත්‍රී භාවනා වඩනවා. කුජ්ජුත්තරා කියන උපාසිකාවගෙන් බණහල තමයි බෞද්ධයන් උනේ සෝවාන් උනේ. ඒ 500ම මෛත්‍රී වඩනවා. එනිසා ඒ 500 කෙනේ ඊර්ෂ්‍යාවෙන් මාගන්නේ කියන්නේ රාජමහේසිකාව රජතුමාට බොරු කේලමක් කියලා සාමාවතිය ඇතුළු 500ක පේළියට හිට වෙලා රාජාංගණයෙහි විෂපෝවා පීතලයකින් ලිද්දා 500ම එක ඊතලයකින් මැරී වැටෙන්නේ මේ සාමාවතේ තමන්ගේ ඉතිරි 500ට කියවා නැගිනවරුනි කිසිම කෙනෙක් රජුරු අංගනවත් මාගන්ධය ගැනවත් වෙන කෙනෙක් ගැනවත් ඊර්ෂ්‍යා කරන්න එපා මෛත්‍රිය වඩන්න මෛත්‍රියට යෙදෙන්න ඔක්කොම එකාගේ මෛත්‍රී සමාධියට සමවැදුණා රජුවන්ට මේ ඊකලේ ගස්සන්න බැරි වුණා දුන්න ගස්සන්න බැරි වුණා රජුනෝ දරලන උනා හරියට රූකඩයක් වාගේ ඒ මන්දිවට හෙල්ලෙන්න බැරුව ඝන ශරීරයේ දරදඬ වෙලා දාඩිය ගලන්න ගත්තා ටික වේලාවකින් සාමාවතී ඇතුළු පිරිස සමාධියෙන් නැගිට්ටා. මේ හිතගෙනනේ. ඉතින් ඒ වෙලාවේ එතුමිය ඇහවා මහ රජුණන්ට බය හිතුණාද? එහෙමයි දේවිනි කිරුවට හිත මුරුදු වෙලා දුන්න පැත්තකට දාලා ගිහින් සාමාතගේ පාදේ කල්ලගෙන වැන්දා. කිව්වනේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමේ බුදු පියාණන් වහන්සේ. ඒ වෙලාවේදී තමයි උදේනිය රජුරුව පෙරවන් සරණ ගියේ. එදා පටන් සාමාතෙල්ල පිරිස කෙරේ කවදාකවත් අහිතක් නොහිතන්නට මේ රජතුමා අදිෂ්ඨාන කරගත්තා. එතකොට මේ පිරිසට ආවුදෙන් ඒ දුන්නේ ඊතලෙන් කිසිදු අනතුරක් නොනේ මෛත්‍රී වැඩි වීම නිසා. සංයුත් නිකායේ සූත්‍රයක සඳහන් වෙනවා යම් කෙනෙක් මෛත්‍රී වඩමින් ඉන්නවා නම් අමනුෂයෙක් ඇවිල්ලා ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයට හිංසාවක් කරන්නවොත් අමනුෂ්‍යයාට අනතුරක් වෙනවා කියලා. කොහොමද? ඊටාම සියුම් මුවාත ඇති කඩුවක්. මේ කඩුවක් දෙලින් අතර තියෙනවා යම් කෙනෙක් කියන්නේ මේ කඩුවට මිටි මොලවලා ඒ ආයුධයට පහරක් ගහනවා මුවාතට. කඩුව කැඩෙන්නේ අත කැපිලා දෙකඩ වෙනවා. ඒ වාගේ මෛත්‍රී වඩන කෙනෙකු වෙත දේශයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වරදක් කරන්නාව යම් කෙනෙක් මිනිසෙක් හරි අමනුෂ්‍යෙක් හරි ඒ තැනැත්තාට විපතක් වෙනවා කියන එකත් සංයුත්ත නිකාය සූත්‍රයක තියෙනවා. එයින් පැහැදිලි වෙනවා මේ මෛත්‍රිය වඩන්නා ත්‍ව්‍යාවෝද වලින් කවදාකවත් හිංසාවක් වන්නේ නැහැ. පින්නතුන් අහලා ඇති පුදුමයා එක්තරා වැද්දෙක් දඩයන් සොයාගෙන වනාන්තරය ඇවිදිනකොට එදා කාවෙක්වත් ලැබුණේ නැහැ. ඔය අතර එක්තරා එළදෙනක් තමන්ගේ වහු පැටියාට කිරිපෝමින් හිටියා. ඒ හැන්දෑ ජාමේ කිරිපෝමින් ඉන්නකොට මේ වැද්දාගේ නපුරුකම නිසා මේකවත් මරා ගන්න ඕනේ කියලා අර දමා ගසන හෙල්ලක් යන්නේ ආයුධයකින් මේ ඉලදෙනට දමා ගහවා. මේ ඉලදෙනගේ සිටේ මෛත්‍රී ධානයක් කියා මෛත්‍රී වදන සංඥාවක්වත් නැහැ. නමුත් ඒ දරුවා කෙරේ තමන්ගේ පැටියා කෙරේ මෛත්‍රියෙන් තමයි ඉන්නේ කිරිපොවන්නේ එතකොට එහෙමයි. ඉතින් මේ මෛත්‍රියෙන් ඒ දරුවා කෙරේ හිතේ දුව නිසා මේ එළදෙනට අර ආයුධයේ ශරීරගතන වේදිමට වැටුණා. මේ දන් අපුරු මිනිහ ආයමත් ඒක දිගෑල දෙවෙනි වර ගානකොට තල් කොලයක් වාගේ මුලට ඇදිලා කැරිකිලා වගේ. ඉතින් මේ එළදෙනට මෛත්‍රී ධානයක් කොහෙද? උපචාර සමාධියක් වඩන්නේ. මෛත්‍රී මානසිකාරයක් වඩන්නේ. නමුත් අර දරුවා කෙරෙහි පැටියා කෙරෙහි තියෙන හෘදයාංගම මෛත්‍රිය නිසා ආෝදයේ ශරීරගත නොවී ගියා. මේ වාගේ සිදුවීම් පින්නතුන් අහලා ඇති. අපේ සිංහල ඉතිහාසයේ තියෙනවා සිංහ බාහු කුමාරයා. සිංහයාට ඊතලයක් විදිනවා අර ගඟේ මේ ඉතල වෙන්නේ නැතරේ. ඒ වෙලාවේ මේ සිංහයා හිතවල මේ මගේ පුතානි කියලා. මගේ පුතානි කියලා හිතාපු නිසා ඒ මෛත්‍රී බලයෙන් ඒ ඉතලේ වදින්න නැතුව අහකට ගියා. දෙවෙනි තලයක් ඉදෙනකොට මේ සිංහයි කිවලු මොහු මරන්න ඕනේ කියලා. ඒ නපුරේ තීතෝනකොටම සිංහයාට ඒ තලයේ වැදිලා ඔහු මිය ගියා. එින්ද පැහැදිලි වෙනවා මෛත්‍රී සිත යම් පමණක් ස්වල්පයාකාරී තියෙනවා නම් අවියාවද ශරීරගත වන්නේ නැහැ. එවැගේම තුවතං චිත්තං සමාධියති. මේ මෛත්‍රී තියෙනකොට වහාම හිත සමාධි වෙනවා. දැන් ඔය මුලින් කියපු කාරණා දෙකෙන් මේක පැහැදිලි වුණා. උත්තරාව අර වන් මේ ඩම්පින්කම් වල කටයුතු යෙදී සිටින්නේ මෛත්‍රී වාද වඩා. සිනමාව ඇවිල්ලා තෙල් කිනිසාවක් කරන්න හදනකොට මේ කිසි ප්‍රමාවක් නැතුව හිත සමාධි වුණා මෛත්‍රී සමාධිය. මේ සාමාවතය ඇතුළු පිරිස මරන්න ඊතලයකින් විදින්න හදනකොටම ඒ ඇත්තෝ මෛත්‍රී ධානයේ සමයදුනා. එන්ද කියවෙන්නේ වහාම හිත සමාධි වෙන බව. ඒකත් විශේෂානිසංශයක්. මුඛවන්නෝ විපසීදති. එවාගෙම මේ සිතේ ප්‍රසන්න භාවය නිසා මුහුණේ වර්ණේ පහපත් වෙනවා. මුහුණේ වර්ණේ පමණක් මේ සකල ශරීරයේම පහපත් වර්ණයක් ඇති බවටපත් වෙනවා. මේ සකල ශරීරයේම <clears throat> එසේ පහපත් වන්නේ මෛත්‍රී බලය නිසා. මේ මෛත්‍රී බලය වඩනකොට මෛත්‍රී සිත වඩනකොට කුරුඳේ වස්තුවේ ලේ ධාතුව රන්වන් පාට වෙනවා කියනවා. රන්වන් පාට වීම නිසා ඒ ලේ ධාතුව සකල ශරීරයේ පැතිරීමෙන් රූප කලාපයක් රූප කලාපයක් වාසා සිනි සම්මස්නාර ඇට ඇටි මුදුන දක්වා ප්‍රසන්න රූප කලාප වලින් රස්මියක් ඇති වෙනවා. ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඒක නිසා ඒතනත්තාගේ ගතට ලොකු සනසිල්ලක් ඇති වෙනවා. ඒ සනසිල්ලත් වගේම අර වගේ ගතට ලොකු ප්‍රසාදනීය තත්ත්වයක් ඇති වෙන පෑදීමක් ඇති වෙනවා. පසුගිය කාලේ මට මතකයි දැන් අවුරුදු 8කට 10කට පමණ පෙර ධනවකන්ද සේනාසනේ වස්පින්කමද පැමිණි වෙලාවේ තරුණ මහත්මයෙක් ආව ඉගෙන ගන්න. කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න තරුණ මහත්මයෙක්. මේ දරුවා සීල කටයුතු වලින් නිදහස්ව මම ඉන්න වෙලාවේ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ස්වාමිනී මම මේ ආවේ මෛත්‍රී භාවනා ගැන තව ටිකක් කරුණ ඉගෙන ගන්න. මම මෛත්‍රී භාවනා ස්වල්ප වශයෙන් වඩනවා. ඒක මේ කොළඹ ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් අහගෙන කරන්නේ. ස්වාමිනී මම මෛත්‍රී වඩන්න පටන් ගන්න ඉස්සර කාලේ මගේ ශරීරය දුර්වර්ණයි. අප්‍රසන්නයි, දකින්නන්න අප්‍රසන්නයි. ස්වාමිනේ මම මෛත්‍රී වැඩිම නිසා මගේ දැන් ශරීරය ඉස්සරට වඩා පාටයි. ස්වාමීන් මේ කාලේ මුල් කාලේ මගේ දෙමව්පියෝ මං ගණන් ගන්නෑ මා බොහොම අහක දාපු පුතේ කැටේටයි හිටියේ. දැන් මගේ දෙමව්පියෝ මට හරියම ප්‍රියයි මනාපයි. බොහොම කරුණාවෙන් මට උපකාර මගේ ගුරුවරු එවාගෙම මගේ සහෝදර ශිෂ්‍ය පිරිස කවදාකවත් මේ පිරිසට මං ගැන අනුකම්පාවක් නැහැ. නමුත් දැන් හැම දිනම මං ගැන අනුකම්පාවෙන් මගේ කටයුතු දියුණුවට අත දෙනවා. අනේ ස්වාමීනි මට ඕනේ මේ මෛත්‍රිය තව දියුණු කරගෙන මේකත් වඩා අනුශාස විඳින්න. ඉතින් මොනතරම් වටිනා අත්දැකීමක්ද තරුණ මහත්මිය අවුරුදු 20ක තරම්. මේ වාගේ Tamandම Taman අත්දැකීම ලබා ගන්න පුළුවන් ස්වරින වර්ණී පවා පහපත් වෙනා මෛත්‍රිය වැඩි වීම. එවාගෙම <clears throat> අසම්මූලෝ කාලං කරෝති. බොහෝ දිනෙක මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. ඒ මොකද අර කර්ම කර්ම නිමිති ගත නිමිති වැනි දේවල් පැමිණීමෙනුත් හිත චංචල වෙලා බේපත් වෙලා දුකටපත් වෙනවා. නමුත් මේ මෛත්‍රියේ වැඩෝ තැනැත්තාගේ හිත බොහොම සෞම්‍ය බැවින් තමන් විසින් කරගන්නා ලද මෛත්‍රී භාවනාව තමන්ගේ හිතෙන මනසට අරමුණු වෙනවා. සමාධි තමා කරගන්නා ලද දාන සීල භාවනා කුසල් අර එල්ලෙන මල් වඩමක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒක නිසා බොහෝම පෑදීමින් ප්‍රසන්න භාවයෙන් යුතුව අවසාන මොහොත ගත කරන්න පුළුවන් වෙනවා. මේ 10 ආනිසංස 10 මෙලොවට උත්තරින් අපපටේ ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කියන මේ වචනින් කියවුනේ මෛත්‍රී වඩා අරිහත්ත්වේ සාක්ෂාත් නුනනං බබල උපදිනවා. ඒ කියන්නේ ධ්‍යාන ලබා ගන්න හිතේ දිශා. ධ්‍යාන ලබාගත්තේ කෙනා ධ්‍යානයේ අනුරූපව බබල උපදිනවා. සමහරවිට එහිදී මාර්ගඵල ලැබලා ආපසු නොයි එහිදීම රහත් වෙනවා. බමලෝදී මාර්ගඵල ලැබුවා නම් අය ආපහු එන්නේ නැහැ එහිදී රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වීම නිසා ඒ භික්ෂුන් වහන්සේලාට විශාස අස්වැසිල් විශාල අස්වැසිල්ලක් ලැබුණා. ඒතකොට උන්වහන්සේලා නිතර නිතර මෛත්‍රිය වඩන්නත් පටන් ගත්තා. මේ මෛත්‍රිය වැඩිම නිසා දානේ සිව්පසේ පරිත්‍යාග කරන දායක පින්නතුන්ගේ ඒ දානේ මහත්ඵල වෙන්නත් පුළුවන් වුණා. අපේ බුදු ශාසනයේ හිටියා සුභූතිය කියලා රහතන් වහන්සේ නමක්. මේ සුභූති රහතන් වහන්සේ පින්දපාති වඩනකොට මෛත්‍රී ධානයට සමවදිනවා. පින්දපාති වැල්ලා මිදුලි හිට ගන්නවානේ දානේ බෙදෙනකම් ඔය සුළු මොහොතේ මෛත්‍රී ධානය සමවදිනවා. එයින් මේ දායක පින්නතුන්ගේ පින මහත්ඵල වෙනවා. මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේ විසින් දෙසෙන් ලද මේ මෛත්‍රියේ ගිහි පැවිදි හැම දෙනා විසින්ම අනුගමනය කළ යුතු කාලයක් වෙනවා. ඒ අපවත්්‍ය වදාළ පූජනීය ගැටමාන්නේ පඬිත මාහිමියන් වහන්සේ බොහෝම සෙයින් මෛත්‍රී භාවනාව දිනු කරපු කෙනෙක්. ඒ කියන්නේ අපි කුඩා කාලේ අවුරුදු 3ක් මේ ස්වාමින් වහන්සේගේ ඇසුරේ හිටියා. කවදාකවත් කිසි කෙනෙකුට නපුරු වචනයක් කියලා නැහැ. කවදාකවත් නපුරු ඇහිම් බලලා නැහැ. මොනවා හරි හිතන නැත්නම් දෙයක් වුණත් සංසිඳීනෝ හිතින් යුතුව සමීපයට කැඳවලා කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණු කියන. සමානීත්වයේ Tamante උදාහස් වෙලා බැනවැදුන ඇත්තන්නේ පවා කරුණු කියනකොට ඊයත්තන් ඊතේ අනුකම්පාවක් ඇති වෙලා කඳුළු වැටෙනවා. එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේ බොහෝම අර ප්‍රඥාව ප්‍රාර්ථනා කරනවා වගේම ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. ඒක නිසා උන්වහන්සේගේ හිතේ මෛත්‍රිය හොඳින් ධාරණය කරගෙන හිටියා. ඒ මෛත්‍රී දානය කරන ඊට නිසා තමයි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කලේ නිතරම සෝදිසියෙන් ඉන්නවා. ඊටාම සුළු වර්ධ පවා කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ හිත නරක නොවෙන හැටියට. සමාත හිත නරක නේ කියලා නොකිය ඉඳලා සුදුසු වෙලාවක් බලලා කියනවා. ඒ තරමට අනුකම්පාව. ඒ තරමට උන්වහන්සේගේ මෛත්‍රී විහරණේ. මෙන්න මේ වාගේ මෛත්‍රී විහරණේ යුක්තව සිටියේ ගරු කටයුතු සම්භාවනීය මහා සංඝ පිතෘන් වහන්සේ නමක් සිහිපත් කරමිනුයි 15 වෙනි වසරටත් මේ සාරාණීය පින්කම අද සිද්ධ වන්නේ. ඒක නිසා අපි සතුටු වන්නට ඕනේ. මේ මෛත්‍රී නිහරණේ අගතන්පත් වෙච්ච උතුමන් බුදු සසුනේ වැඩ හිටියා. තිමිතුන් අහලා ඇති ධර්මාසුක රජ සමයේ හිටියා මහා අස්සගොත්ත කියලා රහතන් වහන්සේ නමක්. වැඩ හිටියේ විඤ්ඤා වනාන්තරේ මහා වත්තනී කියන ආරණ්‍යයේ. උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසිටියා රහතන් වහන්සේලා 30000. එක දවසක් පුදුම දෙයක් උන්වහන්සේ <clears throat> දකින්නාම ජනසානකේ නාජීවකෙයි. ඒ ධර්මාශෝක රජුගේ දූත පිරිසක් එක්ක ආවා. ඒ ඇවිල්ලා පළමුවෙන්ම පළමුවෙනි ආවාසය ළඟට ගොඩ වුණා. එතන තමයි මහා අසගුත් රහතන් වහන්සේ වැඩ ඉන්නේ. මේ කුටිය අවතේ මේ සත්තු සෙල්ලම් කරනවා. අලි ඇත්තු කොටි වලස්සු සිංහයෝ ව්‍යාග්‍රයෝ ගෝන්නු මුවෝ හාවෝ මීමින්නෝ নানা ප්‍රකාර සත්තු. කිසිම සතෙකුට හිංසාවක් නැහැ. කොහොම සෙල්ලම් කරන එක පවුලේ දරුවෝ වගේ. ඉතින් මේ ජනසාන ආජීවකයාට මහ පුදුමයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේගෙන් එහෙම ස්වාමීනි මේ සතුන් මොන මොන සතුන්ද මං අඳුරන්නේ නැහැ සමහර සතුන්. ඒ රහතන් වහන්සේ අතීත ඥාණයෙන් බැලුවා මේ පුජ්‍යලයා පෙර ජාතිවල යම්කිසි කුසලයක් කරගෙන ඇති මොනවද කියලා බැලුවාම කාසේ බුදු සසුනේදී මේ තැනැත්තා ධාර පිමිරෙක් වෙලා අභිධර්ම සත්‍යඥයකට සවන් දීලා තියෙනවා. ඉන් ලබාගත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිසා යද මේ නැනවත් මිනිසෙක් වශයෙන් ඉපදී සිටින්නේ. නාසිකියා හිතියාර පරණ දේවල් සිහි වෙන්නේ එවත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන. ඔය 18 ධාතු. ඔය තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඔය තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ වචනේ කියනකොට මේ ආජීවකයාට පූර්ව සංඥාව සිහි වුණා. ඒ වෙලාවේ පාත් වෙලා වන්දලා කිව්වා "අනේ ස්වාමීනි මට දැනුයි තේරුනේ යා යුතු මඟ. මම මහාන කරුණ මැනව. මට භාවනාවක් දෙන්න මැනව." මේ රහතන් වහන්සේ මේ තැනැත්තා මහාන කළා. අහසේ වැඩෙනගෙනයි භාවනාව දෙන්නේ. එකම ආසනයේදී මේ පැවිදි වෙන එක් ගහක්ම වලටගෙන එකම ආසනයේදී සෞකලෙස් නැසා රහත් වුණා. ඉතින් මේ රහතන් වහන්සේ කියන්නේ මේ මහා අසගොත්ත මහ රහතන් වහන්සේ බුද්ධ කාලයේ හිටිය මහා සකලුදායි කියලා පරිබ්‍රාජකයෙක්. ඒ මහා සකලුදායි පරිබ්‍රාජකතුමා උදෙසා විශේෂ දේශනා දෙකක් සරුවත් යන වාසේ පවත්වලා තිබුණා. ගියමාන කාලයේදී මෛත්‍රී ධානයෙන් අග්‍රස්ථානයේ කාටවත් පවරලා තිබුණේ නැහැ. මේ මහා සුගත ස්වාමීන් වහන්සේ තමයි ඒක පතාගෙන ආවේ. උන්වහන්සේට එදා බුදු සසුනේ මහානදම් පුරන්න නොලැබුණාට ඒ බුදු සසුනේ ආවුරුදු 100කට 200කට අතර කාලයේදී මේ විදිහට මෛත්‍රී ධාන වඩා මෛත්‍රී අගතන්පත් අරහත්ත්වේ සාක්ෂාත් කරගත්. මේ මෛත්‍රී බලය නිසා තමයි අර වනසත්තු ඔවුනෝ සමගීතයේ වින්දා වනාන්තරේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ ආශ්චර්යයක් නේද? ඔය වගේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රියේ බලය නිසා මේ වනාන්තරේ කිසියම් සත්‍යයක් ඔවුනෝම් ප්‍රාණඝාත කරන්නේ අසමගියක් නෑ කලකෝලහල නෑ. මේවා මේ මෛත්‍රිය වඩන්නගේ නිස්සන්ද ඵල හැටියට හඳුන්වනවා. ඒ වාගේ පූජනීය මාහිමියන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී වැඩේල සංඝ පිරිස ඕනෝන් අතර කිසිම මතභේදයක් නැතුව බොහෝම සමගින් වැඩේ කියලා. ඒ වගේම උන්වහන්සේලාට අර්ථයෙන් ධර්මයෙන් ධම් පොත්පත් වලින් සමතිපාසනා භාවනා ගැන යම් පමණකින් උපකාර වෙමින් වාසේ තමන් වහන්සේගේ ශාසන කෘත්‍යයන් මුදුන්පත් කරගෙනයි අවසාන වරට තින් අසනීප වෙලා අපවත් වේවදාලි. දැන් මගේ ආනාධනය දැන් මේ කාලයේදී බොහෝ සෙයින් සමීපචාරී වූද දුරස්ත වූද ලෝක සත්‍යය තුල වඩාත්ම බලපාන්නේ දේශේ කියන මේ අකුසල මූලයයි. මේ දේශ අකුසල මූලයෙන් අපි නොතැලෙන්නේ. එවාගෙම මාට පීඩාවක් නොවෙන්නේ. එවාගෙම ඒ අනුභවණය කරගෙන ශාසන ප්‍රතිපදාවන්ගෙන් වැඩි දියුණු වෙන්නේ අප සියොම දෙනා වඩ වඩාත්ම ඒ ගුරුතුමන් වහන්සේලා අනුගමනය කරමින් මෛත්‍රී වඩත්වා කියන ආරාධනය අපේ මේ ඉදිරිපත් කරන්නේ. ඒක මේ අනේන වෙලාවේ, නිදින වෙලාවේ, ආහාර ගන්න වෙලාවේ, වතුර නාන වෙලාවේ අනිත් හැම වෙලාවකම නිින්දෙන් අවදියෙන් ඉන්න හැම වෙලාවකම මෛත්‍රී මානසිකාරයක් වඩනවා නම් කවදා හරි ධානය වැඩෙන්න පුළුවන්. ඒ ධානය වඩන ක්‍රමයක් තියෙන ඒකට තියෙන අනුපිළිවෙලින් වඩන්න තියෙනවා. ධානය නැවතුණත් කමක් නැහැ මේ මෛත්‍රී භාවිතා කරන්නට ඕනේ. මෛත්‍රී භාවිතා කිරීම නිසා දිනපතාම තමාට මෛත්‍රී ආනිසංසය දැක ගන්න ලැබෙනවා. ඒක නිසා ඒ විදිහේ මෛත්‍රී භාවනාව ගැන සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා තවත් තියෙනවා. මේ සූත්‍ර දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරමු. එවාගෙම ලැබෙන ලැබෙන පමණින් මෛත්‍රී භාවනාවට ජීදෙන්ට අදිෂ්ඨාන කරන ගනිමු. මෛත්‍රී භාවනා කරන්නේ කොහොමද අරිහත්ත්වයට දක්වා යන්නේ කියන ගැන කෙටියෙන් හඳුනා ගනිමු. මෛත්‍රී වඩන තැනැත්තා මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන උපතුලක් උපදවන්න සමර්ථ වෙනවා. රූපාචර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය. සමහර විට මධ්‍යම ඥානවන්තයෙකුට නම් ධ්‍යාන හතරක් වඩන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ නමුත් මේ මෛත්‍රී ධ්‍යාන ලබාගත් කෙනෙකුට පුළුවනි අසුභ ඥාන සම්පූර්ණ කරන්න දත්ින් සාකාරය. ඒ වගේම අවිඥානික දස අසුභ වඩන්නත් පුළුවන්. බුදු ගුණ ඒ වගේම මරණ සති මේවා උපචාර සමාධිය හැටියට වඩන්න පුළුවන්. එසේ වඩලා ඒ ධ්‍යානයේ අනතුරුව ධ්‍යානෙන් හිත අවදි කරගෙන නාම රූප විපස්සනාවට හැරෙනවා. නාම රූප විපස්සනාවට හැරිලා <clears throat> මේ ධ්‍යානයේ ධානහිත වෙන්නේ හෘද වස්තු රූපයේ හෘද වස්තු රූපයේ තියෙන රූප කලාප ටික වෙන් කළා දැක ගන්නවා. ඔයගෙම චක්කු සෝතේ ඝාන ජීවා කාය කියන මේ ප්‍රසාද රූප සියල්ලම කලාප වශයෙන් වෙන් කළා බලමු. ශරීරයේ තුල තියෙන කර්මජ රූප කලාප ඔක්කොම වෙන් කළා බලනවා. චිත්තජ රූප කලාප අට වෙන් කළා බලනවා. උත්ජ රූප කලාප හතරක් ආහාරජ රූප කලාප දෙක සියල්ල වෙන් කරලා දැක ගන්න. Tamange ශාරීරික රූප කලාප ඔක්කොම දැකලා ඊළඟට තමන්ගේ సంతානයේ චිත්තචෛතසික ධර්මත් වෙන වෙනම බලනවා. තමන් ලබාගත් ධාන චිත්තචෛතසික ධර්ම බලනවා. තමන්ගේ හිතේ මේ ජීවිතේ පහළ වේ තිබුණු දාන සීල භාවනාදී කුසල් කිරීමේදී මනෝද්වාරික කුසල චිත්ත වේති අනුව චිත්තචෛතසික බලනවා. එවාගෙම චක්ෂුද්්වාරික වශයෙන් චිත්ත වේති පහළ වෙච්චරි කුසල චිත්ත වේති බලන. සෝත ඝාන ජීවා කාය කියන මේ දොරටු වලින් ලැබුණු චිත්ත වේති වල කුසල චිත් බලනවා. චිත්ත ඡායසික ධර්ම. ඊළඟ සිත ඇතුලේ හටගත් අකුසල චිත්ත වේති අනුවත් නාම රූප බලනවා. පංචද්වාරයේම අකුසල චිත්ත වේති අනුව නාම රූප බලනවා. තමන්ගේ సంతානයේ නාම රූප දැකලා මන්දී බාහිර මේ අවිඥානික රූප ධර්මත් බලනවා. තමන් දරාගෙන ඉන්න ඇඳුම් පැළඳුම් කීවර පරිස්කාර තමන් වාඩි වෙලා ඉන්න ආසන තමන් ගත කරන මේ නිවහන නැත්තම් සෙනසුන ඒ වගේ මේ ගස්ගල් පර්වතේ මේ හැම අචේතනික වස්තුවකම රූප කලාප බලනවා. ඊළඟට සත්පුද්ගල సంతානවල රූප බලනවා. ඊළඟට සත්පුද්ගල సంతානවල චිත්තචෛතසික ධර්මත් බලනවා. මේ මාධ්‍යත් බාහිදාව නාම රූප සියල්ලම දැකලා ඒ නාම රූපයන් පිළිබඳව එකක් එකක් ගානේ කියන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියන සතරාකාරයෙන් ඔක්කොම සොයා බලනවා වටහා ගන්න. ඒකට කියන්නේ ditthi visuddhi කියලා. ඊළඟට ඒ නාම රූපයන් ඉබේ හට ගන්නවා නෙමෙයි හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නා බව මනෙන් දැනගෙන පටිච්ච සමුප්පාදයන්ු හේතුඵල ධර්මයන් සම්මාසනය කර. එයින් තමාගේ ඇති වෙන ආභෝධයට කියන ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයි කියලා. ඊළඟට නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිමින් උද්‍යව්‍ය ඥාන වඩනවා. පරස් ආකාරයකට. එහිදී ආලෝක ප්‍රීති ප්‍රසබ්ද ආදී උපක්ලේශ 10න් එකක් දෙකක් හරි ඇති වෙන්න පුළුවන් ඒවත් විපස්සනාවට හරවනවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙන් බොහෝම තීක්ෂණ විපස්සනාවක් කරනවා. ඉඤ්ඤාටිතින් වාතුපට්ඨාන ඥානයත් ආදීනව ඥානයත් නිබ්බිදා ඥානයත් මුංචිතුකම්මිතා ඥානයත් පටිසංකා අනුපස්සනා ඥානයත් සංකාරුපේක්ඛා ඥානයත් අනුපිළිවෙලින් වඩනවා. මෙහෙම ගිහිල්ලා තමන්ගේ සිතේ පෙර ಜಾති ಜಾතියින්දී දිනු කරගන්නා ලද බෝධිපාක්ෂ ධර්මයන් මොහු කරවා ගින් තිබුණොත් ඒ සංකාරුපේක්ඛා ඥානයේ තෙක් දිනු කරගන්නා ලද විපස්සනා ඥාන අවබෝධයෙන් ඉහළට දිනු වෙලා සෝවාන් මාර්ගඵලය දක්වා යාලනවා. සෝවාන් මාර්ගඵලාභී වෙඳගෙන අයමත් විපස්සනා වඩලා සකදාගාමී මාර්ගඵල අනුපිළිවෙලින් අනාගාමී මාර්ගඵල එවැගේම අරියත් මාර්ගඵල දක්වාම ධර්මාභෝධය ලබනවා එසේ සතර මාර්ගඥාන ලබා ගැනීමේදී සතර මාර්ගඥානින් ප්‍රහාණය වෙන සංයෝජන ධර්මයන් අනුශේ ධර්මයන් ප්‍රහාණය කරමින් ගිහිල්ලා අරිහත් මාර්ගඥානයේදී නැවත නැවත ඉපදීම ගෙන දෙන ජරා රෝග මරණ ගෙන දෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන සංස්කාර කර්ම කියන මේ සියල්ලම සිඳී බිඳී ගිය බැවින් නැවත පුනරභාවයක් නූපදනාසේ අසංකත ධාතු සංඛ්‍යාත පරිනිර්වාණින් අමා මහ නිවන් පුරයට පිවිසෙනවා මෙන්න මේ දේත මේ මෛත්‍රී භාවනාව වැඩීමෙන් තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් අධිගම ලබාගෙන සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීමට ලැබෙනවා. ඉන්නතුන් දන්න ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ රහත්ුනේ මේ මෛත්‍රී භාවනාවෙන්. උනාසයේ පැවිදි වෙච්ච දවසේම ලැබුණේ මෛත්‍රී භාවනාව. ඒකෙන් උන්වහන්සේ ධ්‍යාන උපදවාගෙන ඒකෙන් මහා රහත් භාවයට පත් වී වදාලා. තවත් පින්නතුන් අහලා ඇති පරිණීමිත සූත්‍ර දේශනාවට කාරණා වූ 500ක් ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේලා මේ කර්ණීමිත සූත්‍රානුශාසනයෙන් සාරයෙන් මෛත්‍රී වඩලා ධ්‍යාන උපදවාගෙන විපස්සනා වඩා එක මාසයක් ඇතුළත සෞකලස්නසා මහ රහත් භාවයටපත් වුණා. මෙන්න මේක නිසා මෙහෙම මෛත්‍රී ධ්‍යාන වැඩිමින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙන හැටි කෙටියෙන් සඳහන් කරන්න යෙදුණා. දැන් මේ ආනුව සලකාගෙන සැනසෙමින් අදාපු මේ දවසේදී විශේෂ කළගුණ සැලකීමේ සීරසෙන් ගුරු පූජාවක් මේ සිද්ධ කරන්නේ. අපේ සරුවක්ඥන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයකට පෙර සිටන් මේ විදිහේ කළගුණ සැලකීමෙන් පෙරම් පුරාගෙන ඇවිල්ලායි ලෝතුරා සම්මා සම්බුදු වුනේ. තමන් වහන්සේ බුදුබාට පත් වෙනත් කළගුණ සැලකීම් වශයෙන් පියාණන් වහන්සේට සංග්‍රහ කිරීම, මෑණියන් වහන්සේට සංග්‍රහ කිරීම ආදී ආදර්ශයෙන් ලෝට පහදා දුන්. තමන් වහන්සේ අවුරුදු 45ක් ඇතුළතදී ඒ බුදු සසුනේ නිවන් පතාගනාව ජනතාව අතුරෙන් සූවිසි ආසංකය 9 කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් අවබෝධ කරවා දුන්නා. අතීතයේ අනාගතයේ බලා මානෙල් මාසුවඳ විහිදෙන ශ්‍රීමුක පත්මෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුද බුදුරැස් වේදන දලදා ආස්පාර්ශයෙන් යුතුව ස්වාසුදාස ධර්මස්කන්ධය දේශනා කොට වදාළේ අවුරුදු 5000ක්ම ශාත්‍රු කෘත්‍යයේ කෙරේවා කියන අදිෂ්ඨානෙ. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කල මීපානක් නිවි යන්නාසේ අනුපාදේශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලාද පිරිණිවුණා. සසවාදයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකයේ කර්මාරූපෝ මේ පරිලෝකිය. යදීති විහාරස්ථානද රාජධානු යන් පකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ ඇවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ දහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමින් වතෙන් බුලතෙන් දෙතෙන් හේතෙන් පරිහරණය කරනාක් භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි පවත්නා බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් පිළිපිලි පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභවෝ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ ප්‍රතිවේද කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ධර්මයන්ගේ ශක්තියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනටපත් වේවදාලා සසර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන දාන ශීල භාවනාදී සෑම කුසලයක්ම අපට පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම මණ්ඩලයේ බවට පත්වී තතෝ බෝධිඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. පූජනීය ගැටමාන්නේ පඬිත ස්වාමීන් වහන්සේට අපි බුදුබව පතා පින්පමුණු. පුඤ්ඤේන නේන මකේ සිද්ධ මුදා චිතේන බුද්ධානි වත්තෝ ගත චිත්ත පසාදිතේන තේරස භෝත විමල වංශය පින්දනාතු සම්බෝධි ඥානමභිගච්ඡතු සාධු සාධු රත්නත්‍රේ විසී චිත්ත ප්‍රසාදයෙන් මෙතකින් අප විසින් රැස්පත් කරගන්නා ලද්ද දාන සීල භාවනානේ සකල කුසල සම්භාර ධර්මයේ අපවත් වේමදාලාති පූජනීය පඬිත ගැටම අනේ ශ්‍රී විමල වංශාභිදාන මාහිමි පාණන් වහන්සේටත්පත් වේවා බෝධි සම්භාර මුදුන් පත්ති මතු ලෝතුරා සම්මා සම්බුදු පදවිය ලබත්වා සාදු සාදු සාදු